යථාමේ පුන න විචිකිච්ඡා උපජි උපජ්ජිස්සති න අමනසිකාරෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි විශේෂයෙන්ම සමාධියට පාදක කරගත්ත සමාධියට මුල් වෙච්ච සමාධිය ඇසුරු කරන යම් යම් සූත්‍ර කීපයක් මේ දිනවල සාකච්ඡාවට අරගෙන තිනවා. ඒ යටතේ අපි ගිය සතියේදී ඉස්සරහින් තියාගත්ත මජ්ක්‍ධිම නිකායේ උපක්ඛිලේශ සූත්‍රය ඉතින් උපක්ඛිලේශ සූත්‍රය මුල් කරගෙනම අපි තව ටිකක් ඉදිරියට යන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. උපක්ඛිලේශ සූත්‍රය එක පැත්තකින් මේ ශාසනය තුල විවිධ විවිධ මට්ටමේ ඇතැම් අවස්ථාවන් වලදී භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච කලහයන් එමත් නැත්නම් විවාදයන් ඔවුනොවුන් අතර මත ගැටීම් හෙලි කරන අවස්ථාවක්. මොකද ඒ වෙනකොට බුදුරජාන් වහන්සේ ഘോഷිතාරාමේ කොසඹෑනුවර ഘോഷිතාරාමේ වැඩ වාසය කරනවා. නමුත් භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතර යම් විනය කාරණාවක් මුල් කරගෙන මතභේදයක් ඇති වෙනවා. ඉතින් උන්වහන්සේලා ඕනෝන් සමග විරසක වෙනවා. ඕනෝන් අතර සෑහෙන වචන හුවමාරු වෙනවා. ඒ නිසා අන්තිමට බුදුරජාන් වහන්සේට මේ සිද්ධිය සැලකනවා. බුදුරජාන් වහන්සේ උත්සාහ කරනවා ඒ අයව සමගි කරන්න. මේ මතභේදය සමනයටපත් කරන්න. නමුත් බුදුරජාන් වහන්සේ කියන දේවත් අහන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ අයට දහමක් දේශනා කළා මේ සමගි වීමේ අනුසස් දේශනා කළා. හැබැයි ඉතින් මේගොල්ලෝ කියන දේ අහන්න නැති නිසා හුදකලාව සිටීමේ හුදකලාව වාසය කිරීමේ වටිනාකම තවදුරටත් අගය කළා. බුදුරජාන් වහන්සේ හුදකලාවම වඩිනවා. ඉතින් එතකොට මෙතන මේ සිද්ධි සමුදායක් තියෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධ විනයට මූලික කරගත්ත කරුණු කීපයක් විනය පිටකයේ මහවග්ගයේ සඳහන් වෙනවා. ඊට පස්සේ මෙතන මේ බුදුරජාන් වහන්සේ ළඟට ඒ අයට අවවාද අනුශාසනා කළා තනිවම කාලය ගත කරන්න මේ පෙළ ගැහෙන ආකාරය මේ උපක්ඛිලේශ සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට අමතරව කෝසම්බිය සූත්‍රයේත් භික්ෂුන් වහන්සේලාට ඒ අවවාද කරපු ආකාරය තවදුරටත් සඳහන් වෙනවා. ඊට අත්අමතරව මේ අපි උපක්ඛිලස සූත්‍රයේදී තේරුම් ගන්න. ඒ තාම සමගි සම්පන්නව වාසය කරන අනුරුද්ධ කිම්බිල නන්දිය කියන ස්වාමීන් වහන්සේලාගේ ඒ තවදුරටත් උන්වහන්සේලා අරහත්ත්වයටපත් වීම දක්වා කටයුතු කරපු ආකාරය චූලගෝසිංග සූත්‍රය වැනි සූත්‍රවලදී දේශනා වෙනවා. බුදුරජාන් වහන්සේ මේ ഘോഷිතාරාමේ ඉන්න භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඒ අයගේ තියෙන ඒ ප්‍රගල්භ භාවය එහෙමත් නැත්නම් කියන දෙයක් අහන්න නැති ගතිය ඒ වගේම ඔලොමොල ගතිය එහෙමත් නැත්නම් අවවාදයට නොනැමෙන ගතිය තවදුරටත් මතු කළා ඉතින් බුදුරජාන් වහන්සේ වඩිනවා මේ මුලින්ම වැඩම කරන්නේ බාලක ලෝණකාර ගාම කියන ඒ තැනට එතනදී එතන අපි හිතමු නියංගමක් වෙන්න පුළුවන් ගමක් වෙන්න පුළුවන් එතන වැඩ වාසය කරනවා තනිවම බගු කියන ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේත් එක්ක සුහද පිළිසඳරක යෙදෙනවා. උන්වහන්සේගෙන් සුවදුක් බුදුරජාණන් වහන්සේ විමසනවා. විමසලා බලලා උන්වහන්සේට අවවාද අනුශාසනා කරලා ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ පාචීන දේශයට පාචීන වංශදාය කියන කොටසට. එතන වාසය කරනවා අනුරුද්ධ ස්වාමින් වහන්සේත්, කිම්බිල ස්වාමින් වහන්සේත්, නන්දිය ස්වාමින් වහන්සේත් ඒතර ඒ වෙනකොට උන්වහන්සේලා කවුරුවත් අරහත්ත්වයටපත් වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරනවා. වැඩම කරද්දී එතන ඉන්න උයන් පල්ලා බුදුරජාණන් වහන්සේව නවත්තනවා. මොකද ඒ උයන් පල්ලා තේරුම් ගන්න තිනවා මේ වෙනකොට අර තුන් ස්වාමීන් වහන්සේලා ඊටාම සමගි සම්පන්නව ඒ වගේම ශාසනය තුල ඇලීමකින් යුක්තව ශ්‍රමණ ධම තුල හොඳට අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා ශ්‍රමණ ගුණ පුරනවා. ඉතින් ඒ අයට බාධා වෙනවට එතුමා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එතුමා දන්නේ නැහැ මේ වඩින්නේ භාගතුන් වහන්සේ කියලා නැත්තම් මේ ස්වාමින් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා එතුමා දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේව නවත්තනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ රැස් විහිදවගෙන වැඩපු ගතියක් මේවැය පේන්නේ නැහැ. උන්වහන්සේ ඊටාම නිහතමානීව සාමාන්‍ය මිනිස්ය ලීලාවෙන් තමයි ඉතින් වැඩම කරලා තියෙන්නේ. ඉතින් එතකොට අනිත් අයත් එක්ක විශේෂත්වයක් මේවැය පෙන්눔 කරන්නේ නැහැ. ඒ අවස්ථාවම ඇත්තටම අපි එදත් කතා කළා ධාතු විභංග සූත්‍රයේදීත් අපිට මුණ ගැහෙනවා ඒ එතන කුඹල් කාර්යයටවත් තමන් ඉදිරියේ ධර්මයේ දේශනා කරන පුක්කුසාති ස්වාමින් වහන්සේටවත් බුදුරජාන් වහන්සේව ඒ කායික ස්වરૂපයෙන් අඳුර ගන්න බෑ මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. පුක්කුසාති ස්වාමින් වහන්සේ තේරුම් ගන්නවා ධර්මය හොඳට ටික ටික තමන් වහන්සේට තේරෙනකොට මේ වැඩලා තියෙන ශාස්ත්‍රඥ වහන්සේ කියලා ධර්මයේ තුලින් බුදුන් දකිනවා. කෙසේ නමුත් මේ පාචීන වංශ කොටසේදී මේ උයන් පල්ලත් එක්ක බුදුරජාන් වහන්සේ කරන මේ කතා සංලාපය අනුරුද්ධ සාමින් වහන්සේට ඇහෙනවා. උන්වහන්සේ ඉක්මනටම ඇවිල්ලා මැදිහත් වෙනවා මේ අවස්ථාවට මැදිහත් වෙලා කියනවා මේ වැඩම කරලා තියෙන අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා ඉක්මනටම උන්වහන්සේට ඇතුළත් ඇතුල් වෙන්න ඉඩ දෙන්න කියලා උන්වහන්සේව කැටුව යනවා. ඉතින් අනිකුත් ස්වාමීන් අනිත් ස්වාමීන් දෙනවටත් මතක් කරනවා. උන්වහන්සේලාත් පැමිණෙනවා. තොර බුදුරජාණන් වහන්සේගේ සිවුරු පිරිකර එක එක් ස්වාමින්වහන්සේ කෙනෙක් ගන්නවා. පාත්‍රයේ තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් ගන්නවා. පාදහෝනිය තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් කරනවා. ඊළඟට ආසනයක් සකස් කිරීම තවත් කෙනෙක් කරනවා විදිහට උන්වහන්සේලා බෙදාගෙන බොහොම සමගි සම්පන්නව බුදුරජාන් වහන්සේට සේනාසන ප්‍රත්‍යපහසුකම් සලස්සනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සතුරු සාමීචී සාකච්ඡාවක යෙදෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉතින් පින්නපාතේ ලැබෙනවාද ඔය වගේ සාමාන්‍ය කතා ස්වභාවයකින් පස්සේ බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේලාගේ සමගි සම්පන්න භාවය විමසන්න කාරණා කීපයක් අහනවා. ඉතින් එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම විස්තරයක් කරන්නේ තමන් වහන්සේලා කොහොමද සමගියෙන් වාසය කරන්න කියලා. එතෙන්දී අපි මතක් කරගත්ත එක ඉතාම වටිනා ප්‍රකාශයක්. යන්නෝනාහං සකංචිත්තං නික්කිපිත්තා ඉමේ සංවේව අයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තේ යන්ති. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ මගේ ඔළුවට එන මගේ හිතට එන අදහස් මම ඉස්සරහින් තියාගන්න යන්නේ නැතුව ඒ ඒකට අනිත් අයව නතු කරන්න යනවා වෙනුවට මම අනිත් අයගේ අදහස් වලට කරු කළා ඒ ඒ සමගිය රැකෙන ආකාරයට ඒ අයගේ අදහස් වලට අනුව මම හැසිරෙනවා කියලා මම අදහසක් හිතේ ඇති කරගත්තා. ඉතින් ඒ නිසා කායා ඒකංච පන මඤ්ඤේ චිත්තන්ති. අපි කයෙන් වෙනස් වුණාට එකම සිතකින් යුක්තව වාසය කරනවා. කියලා ඊටාම වටිනා ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ කොයිතරම්නම් සමගියක් උන්වහන්සේලා තුන්දෙනා අතර තිබුණාද කියන එක ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශ වලින් හෙළි වෙනවා. ඊට පස්සේ මේ සාකච්ඡාවම බුදුරජාණන් වහන්සේ නන්දිය ස්වාමීන් වහන්සේත් එක්කත් කරනවා. ඒතර උන්වහන්සේත් දෙන පිළිතුරු මේ හා සමානයි. නන්දිය ස්වාමීන් වහන්සේත් කියන්නේ මේ හා සමානම කතාවක්. ඊට පස්සේ කිම්බිල ස්වාමීන් වහන්සේත් එක්කත් බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාවම කරනවා මේ කතාවම කරනවා. උන්වහන්සේත් කියන්නේ ඒ හා සමානම කතාවක්. එතකොට උණුන් කෙරෙහි මෛත්‍රී සහගතව ඉස්සරහා ඉඳද්දිත් මෛත්‍රී සහගතව කටයුතු කරනවා ඉස්සරහ නැති අවස්ථාවේදීත් හමුවේ නැති අවස්ථාවේදීත් ඒ බඳු අන්දමකම මෛත්‍රී සහගතව කටයුතු කිරීමක් කරනවා. මෛත්‍රී කාය කර්මයක්, මෛත්‍රී වචී කර්මයක්, මෛත්‍රී මනෝ කර්මයක් ඒ විදිහට හමු වෙහිත් නොහමු වෙහිත් කරන බව උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. දැන් අපි දන්නවා අපිට සමහරවිට අපේ ගෙදර දොරේ කවුරු හරි එක්ක කටයුතු කරද්දී එහෙමත් නැත්නම් වැඩක් බලක් කරන තැනදී තවත් කෙනෙක් එක්ක කටයුතු කරද්දී නැත්නම් රාජකාරී කරන තැනක කටයුතු කරද්දී නැත්නම් ආරණ්‍යක සේනාසනයක කටයුතු කරද්දී පන්සලක කටයුතු කරද්දී රැස්වීමකදී කටයුතු කරද්දී සමහරවිට අපිට අනිත් අය කියන දේ අහන්න සිද්ධ වෙනවා. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිතේ තියෙන මාන්නක්කාර ගතිය නිසා අපිට අපේ හිත නම්ම ගන්න හරි අමාරුයි තවත් කෙනෙක්ගේ වචනයට. ඉතින් අපිටත් ඕනේ අපේ වචනේ ඉස්සරහින් තියාගන්න. අපේ වචනයට අනිත් අය නම්ම ගන්න තමයි එතකොට සමානලාට හුඟක් වෙලාවට අපි උත්සාහත් වෙන්නේ. ඉතින් එතකොට සමගිය බිඳෙනවා. මොකද කාගේ අතිනුත් ඉදිරිපත් වෙන යම් යම් අදහස් වලට ඇතැම් වෙලාවෙදී නැමෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අදහස මගෙන් ඉදිරිපත් වෙ යුතු නැහැ. වටිනා අදහසක් තවත් කෙනෙකුගෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටිකක් නිහතමානී වෙන්න අවශ්‍යයි. ඒ බඳු අවස්ථාවකදී මගේ මතය පැත්තකින් තියලා, මගේ අදහස පැත්තකින් තියලා තවත් කෙනෙක් ඉදිරිපත් කරපු අදහස ඒක පිළිගන්න අපි නිහතමානී විය යුතුයි. ඊට පස්සේ අපි කණ්ඩායමක් වශයෙන් කටයුතු කරද්දී පිරිසක් වශයෙන් කටයුතු කරද්දී සමූහයක් තුල සෑහෙන සමගියක් ඇතිව කටයුතු කරනවා නම් අපිට අපේ අභිලාෂය නැත්නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෝන් කල්ලි ගැහිලා තම තමන්ගේ අභිරුචිය පරිදි කටයුතු කරනවා නම් ඉතින් ඒ සමගිය බිඳෙනවා. එතකොට ඉතින් කිසිසේත්ම අර ආඩි හත් දෙන අය කැඳහැලියට වෙච්ච එක තමයි වෙන්නේ. කවුරුවත් තමන්ගේ කොටස කරන්නේ නැහැ. කරන බව පෙන්නනවා. නමුත් සත්‍යවාදීව අවංකව ඒ කටයුත්ත නිරත වෙන්නේ නැහැ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. කෙසේ නමුත් බුදුරජාන් වහන්සේ මේ තුන් නමගේ නැත්නම් මේ අනුරුද්ධ සාමින් වහන්සේගේ, කිම්බිර සාමින් වහන්සේගේ, නන්දිය සාමින් වහන්සේගේ ඒ සමගි සම්පන්න භාවය අගය කළා. ඊට පස්සේ දැන් විමසනවා උන්වහන්සේලාගේ භාවනාව සම්බන්ධ. කොහොමද දැන් එහෙමනම් මේ සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම එහා ගිහිල්ලා සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම වලට එහා ගිහිල්ලා මේ අප්‍රමාදීව කටයුතු කිරීම නිසා කෙලස් තවන වීරයෙන් කටයුතු කිරීම නිසා උත්තරී මනුස්ස ධම්ම දැන් ඔබ වහන්සේලාට ලැබිලා තියෙනවා. ඒවා පහසුවෙන් භුක්ති විඳිනවද කියලා බුදුරජාන් වහන්සේ විමසනවා. ඉතින් ඔතෙන්ද තමයි ඇත්තටම මේ භාවනාව මුල් කරගත්ත, සමාධිය මුල් කරගත්ත විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දිබ්බ චක්කු එහෙමත් නැත්නම් දිවැස මුල් කරගත්ත කතාවක් දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක අනුරුද්ධ මහරහතන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කරන්නේ. මොකද අපි දන්නවා පසු කාලීනව මේ බුද්ධ ශාසනය තුල දෙවස්ලාභීන් අතර අග්‍රස්ථානයටපත් උනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. නමුත් මේ වෙනකොට උන්වහන්සේට මේ දෙවස් සම්බන්ධයෙන් ප්‍රාගුණ්‍යයක් නැහැ. දෙවස් සම්බන්ධයෙන් තාම අත්දැකීම් නැහැ. උන්වහන්සේ ඒක ලබා ගන්න උත්සාහවත් වෙන ඒ සඳහා කටයුතු කරන පරිකර්ම කරන අවස්ථාව. ඉතින් ඒ නිසා උන්වහන්සේ කියනවා මට ඇතැම් වෙලාවට හොඳට මේ එළිය තියෙනවා. ආලෝකය තියෙනවා. හැබැයි රූප පේන්නේ ඇතැම් වෙලාවට ආලෝකයේ මද වශයෙන් තියෙනවා රූප පේන්න ගන්නවා. ඇතැම් වෙලාවට ආලෝකය ඇත්තෙම නැති තරම් රූප පේන්නෙත් නැහැ. ඔන්න වගේ මට තාමත් මේ ආලෝකයත් ආලෝකය මුල් කරගෙන රූප දර්ශනයත් තාම හරියටම සමවර කරගන්න බෑ. ඒතර මේ තමන් වහන්සේ අත්දකින ඒ ගැටලුව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේට හෙලි කරනවා. නැත්තම් මේ කමඨහන් සුද්ධ කිරීමක් කරන්න. ඉතින් හැබැයි මම මෙතෙන්දී පොඩි මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. අද කාලේ දිවස්ලාභීන් මම නම් හිතන්නේ ඊටාම විරලයි. ඒ නිසා අපි සමත භාවනාවෙන් ලබා ගන්නා මේ දිවස කියන්නේ අභිඥාවක්. දිබ්බ චක්කු කියන්නේ අභිඥාවක්. ඉතින් අභිඥාලාභීන් අද කාලේ අතිශය විරලයි. ඒ නිසා ඒවා විශේෂයෙන්ම බොහෝ කාලයක් තිස්සේ සමත භාවනාව අන්වඩලා ධ්‍යාන භාවනාව අන්වඩලා ඒ ධ්‍යාන වශී කරලා ඒකෙත් තවත් කොටසක් විදිහට තමයි මේ දිබ්බ චක්කු කියන අභිඥාව උපදව ගන්න කෙනෙක් උත්සාහත් වෙන්නේ. ඒ නිසා අපි කිසිසේත්ම මේ දේශනාමාලාව ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක සවන් දෙන පිරිස අභිඥා උපදව ගන්න, දිබ්බ චක්කු උපදව ගන්න පෙළඹවීමක් කරන්න මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද මේ ඊට වඩා වැදගත් වෙනවා විපස්සනාවට අපි නැඹුරු වෙන එක විපස්සනාවක් තුළින් අපේ කෙලෙස් දුරු කරගන්න උත්සාහත් වෙන එක ඊටාම් වටිනවා මේ දිබ්බ චක්කු කියන එකට අපි අවස්ථාව නැතනම් අපේ කාලය මිඩං කරනවට වඩා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉස්සරහට ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාධියක් අපි දිනු කරගෙන යද්දී ඒකේ පොදුවේ අපිට අත්දකින්න ලැබෙන යම් යම් උපක්ලේශ ධර්මයන්. එහෙම නැත්නම් මේ සමාධියට හානි කර සමාධියට යම් පමණක බාධාවක් එල්ල කරන කරුණු ටිකක් ඉදිරිපත් කරගන්නයි ඒවා ටිකක් මේ දේශනාවෙන් තේරුම් ගන්නයි අපි මේ දේශනාව ඉස්සරහට ගත්තේ. ඒ ඒ හැර මේ දේශනාව ඉදිරිපත් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ දිවැස උපදවා ගැනීම සඳහා කෙනෙක්ව යොමු කරා. ඉතින් ඒක පොඩ්ඩක් ඒ නිසා මම කැමැති මතක් කරන්න. එහෙම නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ දිවස උපදවා ගන්නයි මේ කියලා දෙන්නේ කියලා. ඒ නිසා මට දිවස් ඇත්තෙත් නැහැ. දිවස් ලබා ගැනීම සඳහා කෙනෙක්ව ලොකුවට යොමු කිරින් යොමු කරන්න මට එම ආසාවක් ඇත්තෙත් නැහැ. මොකද එහෙම උමනාවක් ඇත්තෙත් නැහැ. මොකද අපිට ඊට වඩා වටිනවා විශේෂයෙන්ම විපස්සනාවට කෙනෙක්ව යොමු කරගන්න එක විපස්සනාවටත් අද මේ අපි කතා කරන මේ විවිධාකාර උපක්ලේශයන් මුල් වෙන්න පුළුවන්. නැත්නම් හරස් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ සූත්‍ර දේශනාව ඉස්සරහට ගැනීමේ බලාපොරොත්තුව. එතකොට දැන් බුදුරජාන් වහන්සේ ඊටාම නිහතමානීව ඊළඟට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා අනුරුද්ධ ඔබට පමණක් නෙවෙයි මටත් මම මේ බෝධිසත්ව කාලෙදී මේ දිවස ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙද්දී මටත් ওই ප්‍රශ්නේම තිබුණා මටත් තේරුණා ඇතැම් වෙලාවට මේ එළිය තියෙනවා හැබැයි රූප පේන්නේ නැහැ. ඇතැම් වෙලාවට රූප පේනවා හරියට එළිය මදි. ඇතැම් වෙලාවට ඉතින් දෙකම සාර්ථක නැහැ. ඉතින් ඒ නිසා මටත් තේරුණා මේකේ යමක් තියෙනවා ඊට වඩා ගැඹුරක් තියෙනවා නැත්නම් ඊට වඩා කාරණා කීපයක් තියෙනවා මේ සමබරතාවය උපදවා ගැනීම සඳහා. ඉතින් මම ඒ ගැන අවධානය යොමු කරනකොට මට තේරුණා මේ විචිකිච්ඡාව කියන එක මේ සමාධියට බාධාවක් කියලා. සමාධියට උපක්ලේශයක් කියලා. කොහොමද මේ ආලෝකයේ අතුරුදහන් වෙන්නේ කොහොමද රූප නොපෙනී යන්නේ කියන එක ගැන මම ටිකක් විමසලා බලද්දී මට තේරුණා එක පාටම අපිට ඍජුව නොතේරුණාට මොකද මේ විචිකිච්ඡාවක් හිතේ පහළ වුණාම ඒ සමබරතාවය ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ විචිකිච්ඡාව කියන එක මුලින්ම ඉදිරිපත් කරන උපක්ලේශයක් වශයෙන්. එතකොට අපි ගිය සතියේත් කතා කරා විචිකිච්ඡාව අපිට විවිධ අන්දමින් පහළ වෙන්න පුළුවන්. තමන් කරගෙන භාවනාව ගැනම උනත් පහළ වෙන්න පුළුවන්. තමන් කරන ක්‍රමයේ ගැන විචිකිච්ඡාව පහළ වෙන්න පුළුවන්. ඊටාම සූක්ෂම කාරණේ තමයි පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියන කාරණය. කියන්නේ වංචක ධර්මයක් විදිහට විචිකිච්ඡාව පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ විචිකිච්ඡා පහළ වෙන්නේ ප්‍රඥාවේ මුහුණුවරින් වෙන්න පුළුවන්. එතෙන්දි ඉතින් හරිම අමාරුයි. අපිට මේ පහළ වෙලා තියෙන ප්‍රඥාවක්ද විමසලා විමසා බැලීමක්ද ධම්මවිචයක්ද එහෙමත් නැත්නම් විචිකිච්ඡාවක්ද මේක යට තියෙන්නේ හරියට නිකන් වෙස් මූණක් බැඳගෙන ආපු කෙනෙක් වගේ එයාගේ එළියට තියෙන මූණ නෙමෙයි ඇතුලේ තියෙන. එයා පෙන්වන්නේ සත්පුරුෂයෙක් වගේ එයා පෙන්වන්නේ Taman දන්න කෙනෙක් වගේ නමුත් ඇතුලේ ඉන්නේ අසත්පුරුෂයෙක්. ඉතින් එතෙන්දී හරි අමාරුයි තෝරගන්න එකපාරටම ඒ නිසා ප්‍රඥාවක මුහුණුවරින් විචිකිච්ඡාව පැමිණෙන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රඥාව අපිට පහළ වෙනකොට අපි චින්තාමය ප්‍රඥාවක් විශේෂයෙන්ම අපි යොදනකොට අපි යමක් කමක් අහලා පොතක් පතක් බලලා බණක් අහලා ඒ තේරුම් ගත්ත කරුණු අපි විමසලා බලනවා. විමසලා බලද්දී අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙතෙන්දි මේ මං විමසා බලන්නේ ඒ අහපු කරුණු හෙලා දකින්නද අහපු කරුණු වල වැරදි හොයන්නද නැත්නම් ඒ තුලින් මම යමක් ඉගෙනගෙන එක්තරා අන්දමකින් අපිට එකෙන් යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්නද මම මේ තවදුරටත් කල්පනා කරලා බලන්න කියලා එහෙමනම් අපේ තියෙන මේ අභිලාෂය මොකද්ද මම මේක තවදුරටත් විමසා බැලීමේදී කියලා පොඩ්ඩක් ඉතින් අපිටම ඒක තේරුම් ගන්න පුළුවන් හුඟක් වෙලාවට ඒ නිසා අපි බණක් අහලා පොතක් පතක් බලලා ඒ ඉගෙනගත්ත කරුණු එහෙට මෙහෙට පෙරලා කල්පනා කරලා තර්කානුකූලව හිතලා බලද්දී ඇතම් කෙනෙකුට තියෙන්න පුළුවන් අර හෙලා දැකීමේ අදහස වැරදි සෙවීමේ අදහස. ඇතම් කෙනෙකුට තියෙන්න පුළුවන් එහෙම දෙයක් නෑ මේ මේ කාරණෙත් හැමක් තියෙන්න පුළුවන් ඇත්තක් තියෙන්න පුළුවන් මම දැනට දරන මතයට වඩා වෙනස් මතයක් වෙන්න පුළුවන් වෙනස් ක්‍රමයක් වෙන්න පුළුවන් හැබැයි මම පොඩ්ඩක් විවෘත මනසකින් හිමසා බලන්න වටිනවා ඕනම් කරලා බලන්න වටිනවා ඉතින් එතකොට තමයි මට මේකේ ඇත්ත නැත්ත තෝරගන්න පුළුවන් කියලා අර බොහොම මධ්‍යස්තව නිහතමානීව විවෘත මනසකින් කටයුතු කරනවා නම් ඒ කියන්නේ යන ක්‍රමේ ඊටාම නිවැරදියි ඒක තමයි නිවන් දක්නා සුළුව කටයුතු කරන යෝගාචරයෙක් තුළ තිබිය යුතු ආකල්පය. එයා ගාව තියෙන ඕන හොඳ විවෘත ආකල්පයක්. මේ තමන් කරන ක්‍රමේ විතරක් නෙමෙයි තවත් බොහෝ ක්‍රම තියෙනවා. ඉතින් යමක් යම්කිසි කෙනෙක් වෙනත් ක්‍රමයක් කියද්දී ඒ ගැන උනත් විමසලා බලන්න විවෘතාකල්පයක් තියෙනවා. විවෘත බවක් එයා තුළ තියෙනවා. විමසා බලන ගතියක් තියෙනවා. ඒ වගේමයි ඒ අලුත් ක්‍රමවල තියෙන යම් යම් හොඳ ලක්ෂණ නැත්නම් හොඳ ක්‍රම හොඳ ඉස්සරහට ගන්න පුළුවන් දේවල් ඉස්සරහට අරගෙන පුළුවන් නම් තමන් කරගෙන යන ක්‍රමයටත් ඒවා ඇඳගත්තට ඉතින් ලොකු වැඩකුත් නැහැ. හැබැයි ඉතින් තමන් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ තමන් කරගෙන යන ක්‍රමය මේ අලුත් ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම ඉවත දැමිය යුතු තරම් නරක දෙයක්ද? නැත්නම් සමහරවිට තමන් කරන ක්‍රමයට මේ අලුතෙන් ආපු ක්‍රමයෙන් ඉගෙන ගන්න යමක් තියෙනවද? නැත්නම් තමන් කරගෙන යන ක්‍රමය දැනටත් කරගෙන යන ක්‍රමය අලුත් ක්‍රමයට වඩා බලවත්ද? මට ඒක හොඳට දැනටමත් වැඩිලා තියෙනවද? කියලා එහෙනම් අපි මේ දෙපැත්ත ගැන සංසන්දනාත්මකව බලන එක අපි අපේ යුතුයකමක් වෙනවා. ඕනනම් ඉතින් ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරලා බලන්නත් පුළුවන්. එතකොට ඉතින් අපිට තවත් මේ සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. සමහර විට අලුත් ක්‍රම හේ ගුරුවරයා අත්හදා බලලා තියෙන්නත් පුළුවන්. එතකොට එතුමා සමහරලාවට මේ මේවා තියෙන අඩුපාඩුකම් නැත්තම් මේවා තියෙන වාසි මේවා තියෙන ශක්ති ශක්තිය සමාජයට පෙන්ලා දෙන්නත් පුළුවන්. ඒ නිසා එක්තරා අන්දමකින් සාකච්ඡා මාර්ගයකින් අපේ හිතේ ඇතිවෙච්ච සැකය දුරු කරගන්න උත්සාහවන්ත වීම වටිනවා. ඒ නිසා ඇතැම් වෙලාවට සූත්‍ර දේශනාවලම සඳහන් වෙනවා දැන් ඒ කාලේ අද තරම් පොත්පත් බහුලව තිබිලත් නැහැ, අන්තර්ජාලය තිබිලත් නැහැ. ඉතින් මේ මොකක්වත් තිබිලා නැහැ. ඉතින් විශේෂයෙන්ම හිතේ යම්කිසි සැකයක් පැන නැගුණාම ඒක දුරු කරගෙන තියෙන්නේ තවත් වැඩිහිටි සාමින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙමත් නැත්නම් ප්‍රඥාවන්ත ඒ හොඳට අර්ථය විමසා බලන්න දක්ෂ එබඳු තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ කීප දිනෙක ගාවට ගිහිලා සාකච්ඡා මාර්ගයෙන්ම තමයි තමන් තමන් තුල පැන නැගිච්ච ප්‍රශ්නයක් විසඳගෙන තියෙන්නේ. ඒ නිසාම විශේෂයෙන් සඳහන් කරනවා තමන් හොඳට දහම් ප්‍රගුණ කරගෙන යනවා. හැබැයි විටින් විට ගිහිල්ලා අර වගේ ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ඒ තුලින් අන්න මේ තමන්ගේ හිතේ තියෙන සැකසංකා දුරු කරගන්න පුළුවන්. අතන මේ කාරණාව මේ සූත්‍රයේදීත් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හෙලි කරනවා. අපි ඊටාම නිශ්ශබ්දවයි කාලය ගත කරන්නේ. මේ වැඩක් පලක් කරද්දිවත් අපි ඕනෝන් හා කතා කරන්නේ නැහැ. ඕනෝන් හා sannivedanayak කරන්නේ හස්ත විකාරයකින්, ඒ කියන්නේ අතින් කළ අතින් කරන සංඥාවකින් තමයි අපි ඕනෝන් සමග sannivedanaya කරන්නේ. හැබැයි අපි දවස් 5කට වරක් මුළු රාත්‍රිය මුළුල්ලේ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒ කියන්නේ මුන්නහන්සලා කතා නොකර ඉන්නවා දවස් 5ක් යනකම්ම අනිත් කටයුතු වලදීවත් කතා කරන්නේ නැහැ. හැබැයි දවස් 5ක් ගියාට පස්සේ ඊටාම හොඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒ කියන්නේ උන්වහන්සලා අර දවස් 5ක් හොඳට මේ භාවනාව ප්‍රගුණ කරනවා, ධර්මයේ නිරත වෙනවා, ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. ශ්‍රමණ ධර්මයන් පුරනවා. හැබැයි දවස් 5කට පස්සේ නැවතත් හොඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒතකොට අපිට තේරෙනවා කොයිතරම්නම් වටිනා පිළිවෙලක්, වැඩපිළිවෙලක් උන්වහන්සේලා තුන්නම අතර තිබිලා තියෙනවද කියලා. එතකොට අපි මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන පළවෙනි උපක්ලේශය තමයි අර විචිකිච්ඡාව කියන එක. මොකද විචිකිච්ඡාවක් අපේ හිතේ හටගත්තාම ඒක හරියට නිකන් අතරමං වීමක්. දැන් මේ පිටුදුට මතක ඇති අපි නීවරණ ගැන කතා කරද්දී යම් දේශනාවන් නැත්නම් සූත්‍ර දේශනාවන් වලින් අපි තේරුම් ගත්තා බුදුරජාන් වහන්සේ මේ විචිකිච්ඡාව හඳුන්ලා තියෙන්නේ හරියට බොහොම මේ දුර්ග කාන්තාරයක අතරමං වීමක් වගේ කියලා. ඒතොර දන්නේ නැහැ කොයි පැත්තටද යන්නේ කියලා. උතුරට යන්න ඕනද, දකුණට යන්න ඕනද, නැගෙනහිරට යන්න ඕනද, බටහිරට යන්න ඕනද, කොයි පැත්තද වතුර තියෙන්නේ, කොයි පැත්තද ගම තියෙන්නේ කියලා කිසිම හැඟීමක් නැහැ. සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි විචිකිච්ඡාවක් හිතේ වැඩ කරනකොට තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ආතක් පාතක් පේන්නේ නැහැ. දිශාවක් පේන්නේ නැහැ. කල යුත්තේ මේකද අනෙකක්ද කියලා තේරෙන්නේ එච්චරට හරිම වික්ෂිප්ත භාවයක් නැත්තම් දෙගිඩියාවක් හිතේ ඇති වෙනවා. ඉතින් එතකොට භාවනාව හරියන්නේ නැහැ. නිසා ඒක අතිශය ප්‍රබල නීවරණයක්. ඉතින් ඒ නීවරණය ප්‍රහාණය වීම නැත්තම් ඒ නීවරණය తాවකාලික හිතෙන් අයින් වීම හරියට නිකන් අර කාන්තාරයේ යන කෙනාට මාර්ගයක් හම්බුණා වගේ. නැත්තම් හරියට දුමක් දැකලා මන්න මේ දිශාවේ තමයි ගම තියෙන්නේ කියලා නිශ්චිත බවකට පැමිණියා වගේ තමයි ඇත්තම විචිකිච්ඡාව తాවකාලික හිතින් දුරු වීම. ඒ වගේමයි මේ පින්තුන් දන්නවා විචිකිච්ඡාව සම්පූර්ණයෙන් හිතින් දුරු වීම. නැත්තම් විශේෂයෙන්ම ඒ බුද්ධ ආදී අටතන කෙරෙහි සාමාන්‍යයෙන් අපි කියන ඒ විචිකිච්ඡාව හිතින් සම්පූර්ණයෙන් දුරු වීම සෝවාන් ආර්ය මාර්ග ඥාණයෙන් සිද්ධ වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ විදිහට විස්තර ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් මේ තමන් වහන්සේ මුහුණ දීපු උපක්ලේශයක් ගැන දේශනා කරනවා. ඒ තමයි අමනසිකාරෝ මේ උදපාදි. අමනසිකාරාධිකරණංච පනමේ සමාදිච්චවි. දැන් එතකොට අමනසිකාරය කියන එක මේ තමයි ඊට පස්සේ මට තේරුනේ මේ අමනසිකාරයක් තියෙනකොට රූප දර්ශන පේන්නේ නැහැ. දැන් මේ පිටුතුන් දන්නවා දැන් අපිට යමක් දිහා බලන්න නම් ඒ වෙතට අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. බොහොම සරලව කියනවා නම් අපි මේ පැත්තට ඔළුව හරවන්න අවශ්‍යයි. අපි තුමු දකුණු පැත්තේ නම් යමක් තියෙන්නේ. අපි මේ පැත්තට ඔළුව හරවලා අපේ S2 මේ වෙතට එල්ල කළා තමයි මේ දිහා බලන්නේ. හැබැයි අපි මේ පැත්තට ඔළුව හැරෙුවේ නැත්තම් S2 ඒ පැත්තට යොමු කළේ නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ. ඉතින් ඔය වගේම දෙයක් අපේ හිතෙත් තියෙනවා. අපි යම් අරමුණකට හිත යදෙව්වොත් මානසිකාරයේ යදෙව්වොත් තමයි අපේ අවධානයට ඒක ලක් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඒක අපේ අවධානයට ලක් වෙන්නේ නැහැ. නිසා අපි ඕභාසයක් ඇති කරගෙන ආලෝකයක් ඇති කරගෙන ඒ ආලෝකයේ යම් දිශාවකට එල්ල කරා නම් ඒ දිශාවේ තියෙන දේවල් අපිට පෙනේවි. දැන් මේ කියත්තා කරන්නේ දිබ්බ චක්කුව නිසා ඒ දිශාවේ තියෙන දේවල් පෙනේවි. නමුත් අපි ඒක හරියට කරේ නැත්තම්, හරියට එල්ල කරේ නැත්තම් ඒ පැත්තට මානසිකාරය යෙදුවේ නැත්නම් ඒ තියෙන තොරතුරු ටික අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අමනසිකාරය කියන එකත් මම තේරුම් ගත්තා උපක්ලේශයක් වශයෙන්. ඒතොර මේකේ නිවරදිව රූප දර්ශනය කර ගැනීම සඳහා මම එතෙන්ට මානසිකාරය කරවන්න ඕනේ. අමනසිකාරය වෙනුවට මානසිකාරය එතෙන්ට යොමු කරවන්න ඕනේ. අවධානය එතෙන්ට යොමු කරවන්න ඕනේ. එහෙමනම් පමණයි මට ඒ රූප ටික පේන්න ගන්න. දැන් මේක අපිට සාමාන්‍යයෙන් අපි කරන විපස්සනාව සඳහා පොඩ්ඩක් යොදා ගන්න පුළුවන්. දැන් හිතමු අපි සක්මන් භාවනාවක් කරද්දී අපිට මේ මානසිකාරය කියන එක අතිශය ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ වම් පාදයේ පොළවේ ස්පර්ශනෝට අපි එතෙන්ට හරියටම එල්ල කළා ඉලක්ක කළා අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එහෙමනම් පමණයි අපිට එතන පෙරපසු නොවි ඒ අත්දැකීම ලබන්න පුළුවන් වෙන්නේ. අපි පරක් වුණා පරක් වෙලා මානසිකාරය යෙදුවොත් ඒ වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. පාදේ පොළවේ ස්පර්ශ වෙලා ඉවරයි. ඒ මූලික තොරතුරු ටික ඒ සාරය අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේමයි අපි ස්පර්ශ වෙන්න කලින් යමු කළොත් ඒත් ඉතින් වැඩක් නැහැ. සමහරවිට අපි තීව්‍ර අවධානයක් මුලින් යොමු කළා. හැබැයි සිද්ධිය වෙන අවස්ථාවේදී ස්පර්ශය සිද්ධ වෙන අවස්ථාවේදී සමහරවිට අපේ හිත පිට ගිහිල්ලා. එතනද සාර්ථක නැහැ. ඒ නිසා වැඩේ සිද්ධ වෙන්න කලින් අවධානය යොමු කළා වැඩේ සිද්ධ වෙන වෙලාවේදී අවධානය නැති වීමත් තේරුමක් නැහැ. වැඩේ සිද්ධ වුණාට පස්සේ අවධානය යොමු කළා කියලත් වැඩක් නැහැ. ඉතින් එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට හරියටම ඒ අවස්ථාවේදී අපේ හිත එදනටම ඉලක්ක කරලා අවධානය යොමු කරා. මෙන්න මේක තමයි එහෙමනම් මේ මානසිකාර්යයේ තියෙන වටිනකම. ඒ බඳු මානසිකාර්යයක්. නැත්තම් නිවැරදි මානසිකාර්යයක් අපි කරනවා නම් එහෙනම් අපිට ඒ තොරතුරු ටික ලැබෙයි. එහෙමනම් අපිට මේ පාදයේ ස්පර්ශය සිද්ධ වෙනකොට මොනවද දැනෙන්නේ? කොහොමද අපිටම විලුඹට දැනෙන්නේ කොහොමද? ලේ වකේට දැනෙන්නේ කොහොමද? කොට්ටෙට දැනෙන්නේ කොහොමද? ඇඟිලි තුඩු වලට දැනෙන්නේ කොහොමද? කියලා මේ තොරතුරු ටික සම්පූර්ණයෙන්ම අපිට ලැබෙවි. අපි නිවැරදිව එතෙන්ට මානසිකාරය යොදවනවා. හිත එතෙන්ට හරියටම ඉලක්ක කරා නම්. ඉතින් ඔය කාරණාව අපිට ආනාපාන සතියදී සිද්ධ වෙනවා. ආශ්වාසයක් සිද්ධ වෙනකොට අපිට එතෙන්ටම හරියට අවධානය යොමු කළොත් ඔන්න ආශාසයේ ලක්ෂණ ටික අපිට දැනගන්න පුළුවන්. මේක උණුසුම්ද, මේක සිසිල්ද, නැත්නම් මේක දිගද, මේක කොටද, මේ ගත වෙන්නේ මුල් අවස්ථාවද, මැද අවස්ථාවද, අග අවස්ථාවද මේ තොරතුරු ටික ඔක්කොම අපිට ලැබෙන්නේ හරියට මෙතෙන්ට නිවැරදිව අවධානයක්, මානසිකාරයක් යොදුවොත් පමණයි. එහෙම නැත්නම් ඉතින් මේ තොරතුරු ටික අපිට ලැබෙන්නේ නැහැ. අපිට තාම හිත හරියට නිවැරදිව ඉලක්කයට එල්ල කරගන්න බැරි නම් එතෙන්ට යොමු කරගන්න බැරි නම් මේ තොරතුරු ටික අපිට නිවැරදිව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දේවල් පුහුණුව හරහාම ලබාගත යුතු වෙනවා. අපිටම තේරෙන්න අවශ්‍යයි මෙන්න මෙහෙම කාරණා කීපයක් ඉෂ්ට වෙන්න ඕනේ, සාර්ථක වෙන්න ඕනේ. මට මේක භාවනාව වශයෙන් සාර්ථක වෙන්න නම්. නැත්නම් මේ අපි කතා කරපු මේ සක්මන් භාවනාවේදී ඒ ස්පර්ශයෙන් ලැබෙන තොරතුරු ටික මට උකහා ගන්න නම් තේරුම් ගන්න නම් මෙන්න මේ මානසිකාරය කියන ඒ ලක්ෂණය එතන තියෙන්න ඕනේ. හරියට ඒක යෙදිලා තියෙන්න ඕනේ. ඒක මූලික අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය මේ සාර්ථකව මං ඉෂ්ට කරලා තියෙනවා නම් විතරක් ඔන්න මට තොරතුරු ටික ලැබෙයි. එහෙම නැත්නම් ඉතින් තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. ආනාපාන සතියෙදිත් හරියටම ආශ්වාසය සිද්ධ වෙනකොට මම එතන ඉන්න ඕනේ. අවධානය යොමු කරන්න ඕනේ. ඒ ගැන හොඳ තීව්‍ර අවධානයක් යොමු කළොත් සතියක් සම්පජඤ්ඤයක් යොමු කළොත් ඔන්න එතන තොරතුරු ටික ලැබෙනවා. ඒ නිසා එතනට අවධානය යොමු කිරීම කියන එක. වෙන වෙන තැන් වලට අවධානය යොමු කළා වැඩක් නැහැ. මෙතෙන් දැන් මගේ මූල කර්මස්ථානයේ ආස්වාසයයි ප්‍රස්වාසයයි. එමන එතනට අවධානය යොමු කිරීම කියන එක විතාම වැදගත් වෙනවා. මෙන්න මේ මානසිකාරය පැවැත්වීම ගැන ඒ නිසා බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ උපක්ලේශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි තීන මිද්දේ. ඒ කියන්නේ අපේ හිතේ එක්තරා අන්දමක අකර්මණ්‍ය බවක් නිකන් මැලි බවක් ඔතෑණි වෙච්ච ගතියක් පහළ වෙන්න පුළුවන්. හිතේ නැහැ කිසිම ගැම්මක්. හිතේ නැහැ කිසි ක්‍රියාශූර බවක්. ඉතින් එතකොටත් මේ වැඩේ සාර්ථක වෙන්නේ හිත නිකන් ඈනුම් ඇර ඇර නම් ඉන්නේ. කයෙත් තියෙන නිකන් බොහොම ඒක ඇත්තටම වෙනම අවස්ථාවක් දෙනවා. මේ හිතේ තියෙන විශේෂයෙන්ම ඇලි මෑලි ගතියක් නම් කම්මැලි ගතියක් නම් ඒ බඳු හිතකින් බෑ මේ කටයුත්ත සාර්ථකව කරන්න. ඉතින් සමත සමාධියක වේවා විපස්සනා සමාධියක වේවා මේ ක්‍රියාශූර ගතිය ක්‍රියාශීලී ගතිය හිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා අපිට හුඟක් වෙලාවට වෙන්නේ අරමුණ සියුම් වෙනකොට නිින්දයක් නැත්තම් හරීම කම්මැලි ගතියක් ඇති වෙනවා අපි තුමු අපි ආනාපාන සතියක් වඩමින් හිටියා ආස්වාස ප්‍රස්වාස දිහා බලමින් හිටියා ඉතින් එතකොට ආශ්වාසය මුලදී තේරුණා පස්සේ ඔන්න ප්‍රස්වාසයත් තේරුණා අපිට ඉතින් හොඳට බලාගෙන හිටියා. ඔන්න දිග වශයෙන් තේරුණා, කොට වශයෙන් තේරුණා, මුලැමැද අග ඔවත් තේරුණා. ඒක බලාගෙන ඉන්නකොට ඔන්න ආශ්වාසය නොපෙනී ගියා. ප්‍රශ්වාසයත් නොදැනී ගියා. දන්නේම නැහැ හිත ඔන්න නින්දරත් වැටලා. මොකද මේ අරමුණ සියුම් වෙනකොට අපිට අර හිත හිතට ගන්න තරම් ප්‍රබල අරමුණක්, දැනෙන අරමුණක් නැති නිසා අපේ හිත නින්දර වැටෙන්න පුළුවන්. තීන මිද්දට අහු වෙන්න පුළුවන්. ඉතින් ඕක සාමාන්‍යයෙන් බහුල වශයෙන් අපිට සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම ආරම්භක යෝගාවචරයෙන් අර ප්‍රධාන නීවරණ ටික කොහොම හරි මැඩපවත්වගෙන ප්‍රධාන නීවරණ වලින් හිත බේරගෙන පියවරෙන් පියවර ඉස්සරහට ආවට මොකද තීන මිද නීවරණට අනිවාර්යයෙන්ම වගේ අහු වෙනවා. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඒක ඒක Tamanට ප්‍රායෝගිකව පුහුණුව හරහාම තේරුණොත් තමයි යාට තේරෙන්නේ දැන් මෙතෙන්දි මං අහු වෙන්න පුළුවන්. සූදානම් ශරීරයෙන් ඒ නිසා යා යුතුයි. අහු වුණොත් මම මෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි. කියලා එක්තරා අන්දමක වැඩපිළිවෙලක් ඒ යෝගාචරයට අවශ්‍ය වෙනවා. මේ තීන මිද්දෙන් හිත මුදව ගන්න. අපි හිතමු අපි ආශ්වාස ප්‍රශ්වාස ගැන හොඳ අවධානයෙන් හිටියා. දැන් ඔන්න අරමුණත් සියුම් වේගෙන ආවා. අරමුණ පෙනෙන නොපෙනෙන ගානට, දැනෙන නොදැනෙන ගානට ගියා. ඉතින් ඒ වෙලාවේදී මට පුළුවන් ද ආයෙත් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා මේ වැඩේට වෙන්න ඉඩ දෙන්න. හින්ද යාගෙන එනවා නම් නැවතත් මෙනෙහි කිරීම පටන් ගන්න. ආයෙත් ඔන්න හිත අවදි වුණාට පස්සේ මෙනෙහි කිරීම නතර කරන්න. හිතේ අවදි බව රැකිලා තේනවා නම් මෙනෙහි කිරීමකින් තොරව අවදි මනසකින් ඒ දිහා බලාගෙන ඉන්න. ඉතින් මේ ඔක්කොම දේවල් අපි අපිම මේ වෙලාවේදී කරලා බලන්න සිද්ධ වෙනවා. මෙන්න මේ රෙසිපි එකමයි වැඩ කරන්නේ මෙන්න මේ තුණ්ඩුවමයි වැඩ කරන්නේ මේ පිළිවෙමයි වැඩ කරන්නේ කියලා ඒව කලින් කියන්න බෑ කලින් නිගමනය කරන්න බෑ අපි මේ අවස්ථාවට මුහුණ දෙනකොට එතෙන්දී ඔව අත්හදා බලලා තමයි අපේ අපේ මේ ගමන නැත්තම් අපේ භාවනාව සාර්ථක කරගන්න සිද්ධ දැන් විශේෂයෙන්ම මානසිකාරයක් කරද්දි තමයි තීන මිද්දේ නැති දැන් මේ පිටුතට මතක ඇති අපි නැවත නැවත මේ අරමුණට හිත නැංවීම කියන එකමයි තීන මිද්දේට පටහැනි ධර්මය. විතර්කයමයි තීන මිද්දේට පටහැනි ධර්මය. කියන්නේ අපිට මුල් කාලෙදී භාවනාවට අරමුණක් අවශ්‍ය වෙනවා. නැත්තම් මූල කර්මස්ථානයක් අවශ්‍ය නැහැ. මේ මූල කර්මස්ථානයේ නැවත නැවත නැවත නැවත හිත නැංවීම තුලින්මයි තීන මිද්දේට පටහැනිව අපේ හිත කටයුතු කරන්න උත්සාහත් වෙන්නේ. කියන්නේ හිතට ඒකට වැඩක් තියෙනවා. හිතට කළ යුතු ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තුළ අපේ අපි අපේ හිත නිරන්තරයෙන්ම මිඩංගු කරනවා. ව්‍යාවෘත කරනවා. ඉතින් එතකොට එයාට නිදාගන්න වෙලාවක් නැහැ. මොකද ආශ්වාසය බලලා ඉවරනකොටම ප්‍රශ්වාසය ඇවිල්ලා. ප්‍රශ්වාසය බලලා ඉවරනකොටම ආශ්වාසය ඇවිල්ලා. ඊට පස්සේ තව ටිකක් සියුම් වෙනකොට අපිටම ආශ්වාසයේ මුල බලලා ඉවරනකොට මොන්න මැද ඇවිල්ලා. මැද බලලා ඉවරනකොටම අගත් ඇවිල්ලා. අග බලලා ඉවරනකොට ඔන්න හිස්තනක් ඇවිල්ලා. හිස්තන බලලා ඉවරනකොටම ප්‍රශ්වාසයේ මුල ඇවිල්ලා. ඉතින් එතකොට මේ වගේ අර සියුම්ම මුළු ප්‍රවෘත්තිය බලන්න යනකොට සියුම්ම මේ මුළු සංසිද්ධිය බලන්න යනකොට අපිට හැරෙන්න වෙලාවක් නැහැ. එච්චරට සූක්ෂමව මේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාදාමයේ එක කොටසක්වත් මගහරව ගන්න නැතුව බලන්න නම් පුදුම උත්සාහ මේ උද්‍යෝගයකින් බලන්න වෙනවා. ඒ බඳු උද්‍යෝගයක් තේනවා නම් ක්‍රියාශීලී මනසක් තේනවා නම් ඒ ඒ කොටසට අපේ යහුසුලුව අපේ හිත නංවනවා නම් එහෙමනම් තීන මිද්දේට ඉඩක් නැහැ ඉස්සරහට එන්න. තීන මිද්දේ ඉස්සරහට එන බව Tamanට තේරෙන්නත් ඕනේ. අපි තුමු යම්ස කෙනෙකුට තේරෙනවා නම් දැන් ඔන්න අරමුණු සියුම් වේගෙන ගියා දැන් නොපෙනී යනවා දැන් ඔන්න සමාලාවට කිසිම තේරුමකට නැති සිතුවිලි ටිකක් එනවා. ඉතින් කියන්නේ මේ තීන මිද්දේට දැන් හිත යන්න තමයි හදන්නේ. අපි ලස්සන්ට හිත එකලස් කරගෙන ආවා, ඒකාග්‍ර කරගෙන ආවා, සමාධිමත් කරගෙන ආවා. හිත ඒ නිසාම මේ අරමුණ ඒ නිසාම සියුම් වුණා. හැබැයි අරමුණ සියුම් වෙච්ච අවස්ථාවේදී නැවතත් ඔන්න වෙන කිසිම අදාළත්වයක් නැති මේ සිතුවිලි ටිකක් ඔන්න හිතට එන්න පුළුවන්. එතකොට සමහර විට ඒ ඇවිල්ලා තීන මිද්ද එන බවට පෙර ලකුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණේ නිකන් අර මුල් කාලේ ගැන මම මේ කියන්නේ. අරමුණ ගැන කිසිම දැන් රසයක් නැති වෙලා, උදාසීන වෙලා, ඈලි මෑලි වෙලා ඒ බඳු තත්වයකටත් එන්න පුළුවන්. ඉතින් එතෙන්දෙත් තීන මිද්දට මේ අහු වෙන්නේ කියලා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් පස්සේ විපස්සනාවක් එහෙම වඩ아가න යන අවස්ථාවකදීත් තීනමිද්ධ ස්වરૂපයෙන් නිබ්බිදා පහළ වෙන්නත් පුළුවන්. එතෙන්දිත් අපි පරිස්සම් වෙනුතුයි. මෙතෙන්දි මේ තීනමිද්දේ දෙන්නේ නැත්තම් අරමුණ එපා වීමක්ද මේ වෙලා තියෙන්නේ. කියලා එතෙන්දිත් පරිස්සම් වෙනුතුයි. ඒක විශේෂයෙන්ම විපස්සනා වඩන යෝගාවචරයන්ට එන්න පුළුවන් තත්ත්වයක්. මොකද කාලයක් තිස්සේ මේ අරමුණ විමසා බලමින් අරමුණේ තොරතුරු දැනගනිමින් අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා කටයුතු කරද්දී අරමුණ නැවත නැවත නිරීක්ෂණය කරද්දී ඒක එක අරමුණක් කියලා කියන්න බෑ අරමුණු රාශියක් අරමුණු දාමයක් නැවත නැවත නැවත නැවත නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් කාලයක් තිස්සේ භාවනා වඩද්දී විපස්සනා වඩද්දී මේ අරමුණේ යථා ස්වභාවය යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අරමුණේ විශේෂයෙන්ම අපි කතා කරන පෞද්ගලික ලක්ෂණ අභිබවා ගිහිල්ලා ඒ කොයි අරමුණෙත් තියෙන පොදු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. කියන්නේ කොයි අරමුණත් ඇතිලා නැතිලා යන ස්වභාවයකින් යුක්තයි. ඊටාම අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. මේකේ මට ඕන විදිහට කටයුතු කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම මේ අනිත්‍ය බවකින් පෙළෙනවා කියලා මේ ත්‍රිලක්ෂණය පිළිබඳ යම්කිසි හැඟීමක් මේ යෝගාචරයට ඇති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර අරමුණේ තිබිච්ච රස මැකිලා යන්න පුළුවන්. දැන් ඉතින් අරමුණේ විස්තර අර කලින් වගේ පේන්නේ නැහැ. අරමුණු ටික නිකන් ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙනවා. අපේ ලොකු සානන්සේ මතක් කරනවා වගේ නිකන් අර බලුවමනයන් බවට පත් වෙලා තියෙනවා. දැන් ඉතින් හරිම අප්‍රසන්නයි. බලන්න කිසිම දෙයක් නැහැ. මේ ගැන කිසිම ආසාවක් දැන් හිතට එන්නේ නැහැ. ඒ ගැන තියෙන එක්තරා අන්දමක නිබ්බිදාවක්. එපා වීමක්. අරමුණු ටිකත් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා හරිම නිකන් කැඳහැලියක් බවට පත් වෙලා. ඒතර නෑ ඒක කිසි ප්‍රසන්න ගතියක් දැන් හිත ඒක බලන්න මැලි වෙනවා. ඉතින් ඔන්න ඔය తত্ত্বය තීන මිද්දය නෙමෙයි ඇත්තටම. එතෙන්දී අපි මේ තීන මිද්දේ තීන මිද්දයක් කියලා හිතුවාට එතන තියෙන්නේ නිබ්බිදාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ අරමුණේ රස මැකී ගිහිල්ලා තියෙන්නේ ත්‍රිලක්ෂණය පොඩ්ඩක් වැටහීම නිසා. යථා ස්වභාවය නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් හිතේ පහළ වීම නිසා පහළ වෙච්ච සංසිද්ධියක් තමයි දැන් මේ යෝගාවචරයේ අත්දකින්නේ. ඒ නිසා මේ බඳු තත්වයන් වලදී තීන මිද්දේ නෙමෙයි මේ පහළලා තියෙන්නේ මේ නිබ්බිදාවක ලක්ෂණයි මෙතන තියෙන්නේ. මම තවදුරටත් භාවනාව කරගෙන යන්නයි තියෙන්නේ භාවනාව අතහරින්න නෙමෙයි දැන් තියෙන්නේ කියලා අර නුවණ පහල කරගන්න යෝගාචරයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ යෝගාචරයාට උපදෙස් දෙන කර්මස්ථානාචාර්යන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ මේ දෙක වෙන් කළා අඳුන ගන්න. එතකොට අන්න කියන්න පුළුවන් නිවර්දිව කමටහනක් දෙන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ තීන මිද්දේ කනත් සෑහෙන දුරට අනුරුද්ධ සාමින් වහන්සේට දේශනා කළා තීන මිද්දෙන් හිත මුදවා ගැනීම ගැන කතා කළා. ඒ තීන මිද්දේ තියෙන වෙලාවකදී නම් මේ රූප හරියට පේන්නේ නැහැ. ඕභාසය පහළ වෙන්නෙත් නැහැ. නැත්නම් ආලෝකය පහළ වෙන්නෙත් නැහැ. හිත තීන මිද්දෙන් තොර වුණාම තමයි නිවැරදිව මේ ආලෝකය පහළ වෙන්නෙත් ඒ අනුව රූප පේන්නෙත් කියලා ඒ කාරණාව උන්වහන්සේට දේශනා කරනවා. ඊට පස්සෙත් ඊළඟ උපක්ලේශය ගැන සඳහන් කරනවා චම්බිතත්තං කියලා. ඒ කියන්නේ හිතේ යම්කිසි තිගැස්සීමක් පහළ වුණොත් යම්කිසි බියවීමක් සිද්ධ වුණොත් එතෙන්දිත් මේ හිත අර සමබරතාවය පවත්ව ගන්නෑ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්සේ දුර ගමනක් යන කෙනෙකුට ඒ තමන්ට තේරෙනවා නම් මේ තමන්ගේ දෙපැත්තේ වදකයෝ දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු කළු දෙකක් ගත්ත මරන්න එන දෙන්නෙක් ඉන්නවා මේ පාරේ දෙපැත්තේ. අපි ඉතින් පාරේ යනවා. කොයි වෙලාවෙ මේ කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා කඩුවෙන් ගහයිද කියන්න, කපයිද කියන්න දන්නේ නැත්නම් මේගොල්ලෝ එන්නේ තමන්ව මරන්න කියලා දන්නවනම් ඉතින් එතකොට තියෙන පුදුමාකාර හිතේ තිගැස්සීමක්. හිතේ බියක් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට හිතේ සම්බරතාවයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවකින් ඒ නිසා දේශනා කරනවා. හිතේ කොයිම හරි අවස්ථාවකදී බයක් තියෙනවා නම්, තිගැස්සීමක් තියෙනවා නම් එතකොට මේ වැඩේ හරියට කරන්න බෑ. ඒ නිසා තිගැස්සීමකින් තොර බියකින් තොර තැනක් හොයා ගැනීමත් භවනාවට වටිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේම සබ්බාසව සූත්‍රයේදී පරිවර්ජනා පහතබ්බා කියන එකේදී සඳහන් කරනවා අපි භාවනාවක් කරන්න ආශ්‍රවයන් ඡය කරන්න ඒ නිසා භයානක තැන් තෝරා ගැනීමෙන් වළකින්න ඕන. අපේ ජීවිතයට අන්තරාය කර අන්තරායක් තියෙන තැනක් නැත්නම් හොරහතුරන් සිටින තැනක් එහෙමත් නැත්නම් හුඟාක් මේ බිය උපදවන දේවල් තියෙන තැනක් අසත්පුරුෂයෙන් ඉන්න තැනක් එහෙමත් නැත්නම් රෞද්‍ර වනසතුන් ඉන්න තැනක් තෝරා ගැනීමෙන් වළකින්න කියලා දේශනා කරනවා. ඒ නිසා මෙතෙන්දී මේ භාවනා කරන්න වනගත වීමෙන් අදහස් වෙන්නේ නැහැ අපි ඌමනාවෙන් අපිව අනතුරකට යොදනවා කියලා. ඒ නිසා අපි භාවනාවක් කරන්න තෝරගත යුත්තේ හොඳට මේ දැන් මේ බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මුලින්ම හොඳට පින්නපාත ලැබෙනවද? ප්‍රත්‍යපහසුකම් තියනවද? ඉතින් මොකද මේ මනුස්ස ජීවිතයක් නඩත්තු කරන්න අපිට යම්කිසි ප්‍රත්‍යපහසුකමක් අවශ්‍ය වෙනවා. සේනාසනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ප්‍රධාන ප්‍රතිපාසකම් ටික තියෙනවනම් ඉතින් ඒව ගැන හිත මිඩංගු කරන්න, ව්‍යවෘත කරන්න දෙයක් නැහැ. ඒ ටික ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් මිනිස්සු ඒ ටික ගෙනල්ලා දෙනවා. එහෙනම් අන්න භික්ෂුන් වහන්සේ නමකට ඒ තමන් ඒ ඉස්සරහින් තියාගත්ත කර්මස්ථානයේ වඩන්න ඒකට ප්‍රධාන අවධානය යොමු කරන්න මුළු හදින් ඒ වෙතට අවධානය යොමු කරන්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් එයාට කල්පනා කර කර ඉන්න වෙනවා නම් කොයි වෙලාවෙ අලියෙක් එයිද කොයි වෙලාවෙ මේ සර්පයෙක් එයිද? නැත්නම් කොයි වෙලාවෙ කුටිය කඩන් වැටෙයිද? කොයි වෙලාවෙ ගම් වතුර එයිද? ඉතින් ওই වගේ දේවල් කල්පනාවට එනවා නම් ඉතින් හිතේ එකකලසක් ඇති වෙන්නේ නැහැ. නැත්නම් කොයි වෙලාවක ඇවිල්ලා හොරෙක් හතුරෙක් කුටියට වදීද? ඇවිල්ලා හොරකම් කරයිද? තමන්ගේ ජීවිතයට ඇවිල්ලා අනතුරක් කරයිද? ඉතින් මේ විදිහට කාට හරි යම්කිසි බයක් ඇති වෙනවා නම් ඉතින් එතකොට භවනාවක් කරන්න හරි අමාරුයි. මොකද අපි මේ භවනාව කරද්දී හිත තියෙන්න ඕනේ පුදුමාකාර සංසුම් බවක ඒ අනවශ්‍ය බියගැන්වීමක් අනවශ්‍ය ත්‍රාසයක් චම්බි තත්තං කියලා මෙතන සඳහන් කරන ඒ ලොමු දැහැ ගැනීමක් සිද්ධ වෙනවා නම් ඉතින් ඒ කියන්නේ භාවනාවට බාධාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ තේරුම් ගත්තයි බෝධිසත්ව කාලෙදී මේ යම් හෝ වෙලාවක හිතේ බියක් පහළ වෙලා තියෙනවා. එතකොට හිත සමාධිමත් වෙන්නේ නැහැ. සමාධියට ඒක බාධාවක්. සමාධියට ඒක උපක්ලේශයක්. ඒ නිසා අපිත් භාවනා කරද්දී පුළුවන් තරම් ඒ සුඛෝපභෝගී බව සෙවීමම නෙමෙයි මේ කතා කරන්නේ අපිට අපේ හිතට වද විඳින්න නැතිව කිසිම බයක් ඇති කරගන්න නැතිව අනිත් දේවල් ගැන නැවත නැවත හිත හිතා කරදර වෙන්නේ නැතිව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් අන්න එබඳු තැනක්, එබඳු සේනාසනයක්, එබඳු ගෙයක්, එබඳු භවනා මධ්‍යස්ථානයක් පාවිච්චි කරන එක වටිනවා. එතකොට ඉතින් අර ඒ දේවල් බාහිර දේවල් ගැන අපේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ මොකද ඉතින් ලැබිලා තියෙන පරිසරය ලැබිලා තියෙන පහසුකම් හොඳින් තියෙනවා. Taman වටේ ඉන්නෙත් භවනා කරන පිරිසක්. ඒ අයගෙනුත් Tamanට කිසිම අනතුරක් නැහැ. ප්‍රතිපහසුකම් ලැබෙනවා. ඒ නිසා Tamanට Tamanගේ කරන්න ආපු වැඩේ හොඳින් කරගන්න ඒ සඳහා පූර්ණ අවධානයක් යොමු කරගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උබ්බිල්ලම් මේ උදපාදි. උබ්බිල්ලම් කියලා කියන්නේ ඇත්තටම මේ හිතේ හටගත්ත එක මේ ඉපිල යාමක් කියලා කියන්න පුළුවන්. එක්තරා අන්දමක සතුටින් ඉපිල යාමක්. හිත ඕන්ට වඩා සතුරු සතුරු බවකටපත් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි මේක. යම්සි මිනිසෙක් නිධානයක් ගන්න කියලා යනවා. ඉතින් මේ නිධානය ගන්න ගියාට මොකද? ඒකේ දොරක් තාම හොයාගන්න නැහැ. ඒකේ විවරයක් හොයාගන්න නැහැ. ඉතින් ආ උත්සාහවන්ත වෙනවා මේ නිධානයේ නිධානය ගැනීම සඳහා විවරයක් නැත්නම් දොරටුවක් විවෘත කරගන්න. ඉතින් ආයෙ පැත්තෙන් බලනවා මේ පැත්තෙන් බලනවා. ඉතින් පුදුම වෙහසක් ගන්නවා දැන් මේ දොරක් හොයාගන්න. නිධානය ගන්න. ඉතින් මේම උත්සාහ දෙවි ඉන්නකොට එක දොරක් නෙමෙයි ඔන්න එකපාරටම දොරවල් පහක්ම මතුවෙනවා. ඒ පැත්තෙන් දැම්මත් හරි මේ පැත්තෙන් ගියත් හරි මේ පැත්තේ දොරක් තියෙනවා අර පැත්තේ දොරක් තියෙනවා ඔන්න දොරවල් පහක්ම හම්බ වෙනවා එකක් වෙනුවට. දැන් ඉතින් හිත පිනා යනවා, හිත ඉපිල යනවා. මොකද මේ මෙච්චර දවසක් මෙච්චර වෙලාවක් සෑහෙන්න මහන්සි වුණා එක දොරක් හොයාගන්න. දැන් මෙන්න එකක්ම දිවට එකක් නෙමෙයි පහක්ම හම් වෙලා. කියලා අන්න මේ හිතේ ඇතිවෙන ඉපිල යාම. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී උපමාවක් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ අපිටත් සමහර වෙලාවට භාවනාවක් කරද්දී පුදුම විදිහට අපි උත්සාහත් වෙනවා. සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වුණා. උදේ පාන්දරත් නැගිට්ටා හවස් කාලෙත් භාවනා කළා. ඉතින් මේ විදිහට පුදුම මහන්සියක් දැරුවා මේ අපේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න. මොකක් හරි දෙයක් කරගන්න. අපි තුමු විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් කාලාන්තරයක් තිස්සේ සමානට අවුරුදු ගාණක් තිස්සේ හොඳට මේ ධාතු මනසිකාරයක් වඩ වඩා හිටියා. මේ විවිධ විවිධාකාර ධාතු ලක්ෂණ හොඳින් තේරුම් ගනිමින් හිත සංසුන්ව ඒ වෙතර යොමු කරමින් ඉතින් කාලයක් තිස්සම කරා. ඉතින් බැලුවා බැලුවා කාලයක් තිස්සෙන් බැලුවා. ඉතින් Tamanට සමාලාවට ඉතින් දැන් මේ බැලීම හරහා නැත්තම් නිරීක්ෂණය හරහා ඉතින් ඇතැම් ඇතැම් වෙලාවට නිකන් හිත අර කලින් කිව්වා වගේ නිබ්බිදාවන් 15 වෙමිනුත් තියෙනවා. හැබැයි තාම හිත නිදහස් වීමක් මේ සියල්ල අතහැරීමක් සියලු උපාදානයන් අතහැරලා කිසිවක් ඇසුරු නොකර හිත නිදහස් වීමක් සිද්ධ වෙලා නැහැ. අපි තුමේ වගේ තත්ත්වයක් හැබැයි දැන් අපේක්ෂා කරගෙන ඉන්නවා. පොතින් පතින් අහලත් තියෙනවා, බණකට අහලත් තියෙනවා. ඒ නිසා වැඩේ කරගෙන යනවා. හැබැයි තාම මේ ප්‍රතිඵලයේ භුක්ති විඳලා නැහැ. සමහරවිට ඒ ගැන හිතේ දුම්නසක් වුණත් පහළ වෙන්න පුළුවන්. නෙක්ඛම්ම සිත දෝමනස්සයක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ තාමත් මට එහෙම දෙයක් උනේ නෑ නේදෝ කියලා ඉතින් හිතේ දුම්නසක් වුණත් පිටින් පිට පහළ වෙන්න පුළුවන්. කෙසේ නමුත් එයා වැඩේ කරගෙන ගියා. සෑහෙන කාලයක්. ඉතින් මේක භාවනා කළා, විපස්සනා වැඩුවා. කරන්නේ අමාරු වැඩක් වුණාට, දකින්නේ දුකක් වුණාට ශ්‍රද්ධාවෙන් මේ වැඩේ ඉදිරියට කරගෙන ගියා. හැබැයි යම් දවසක හොඳට සම්බර වෙලා පැමිණි අවස්ථාවකදී අපි හිතමු ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා එකම පරයන්කයක් ඇතුළතදී ඔන්න හිත නිදහස් වුණා. කිසිවක් ඇසුරු නොකරන තත්ත්වෙටපත් වුණා. පත් වෙච්ච ගමන් සමාලාට ඔන්න අනවශ්‍ය ප්‍රීතියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ මෙච්චර කාලයක් අවුරුදු ගානක් භවනා කරලා බලාපොරොත්තු වෙච්ච தත්ත්වය ඔන්න අද උදා වුණා. හැබැයි ඒ தත්ත්වය පවත්වා ගන්න තරම් උපේක්ෂාවක් හිතේ නැහැ. මොකද මෙතෙක් කාලයක් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වුණාට පස්සේ ඒක ගැන මධ්‍යස්තව ඒක දරා ගන්න අපේ හිතට හැකියාවක් නැහැ. අපි ඉතින් ඒකෙන් ඉපිල යනවා. අනවශ්‍ය අන්දමින් හිතේ ප්‍රීතියක් පහළ වෙලා ඉතින් ආයෙත් බිමට වැටෙනවා. ආයෙත් ඉතින් අර හිතේ තිබිච්ච එකලස හිතේ තිබිච්ච සම්බරතාවය සම්පූර්ණයෙන්ම බිඳිලා යනවා ආයෙත් ඉතින් බිඳුවට වැටෙනවා ඉතින් වගේ දේවල් වෙන්න පුළුවන් භවනා ජීවිතයේදී වගේ අත්දැකීම් ලැබීමත් වටිනවා මොකද අපි එක්තරා අන්දමකින් මේ හේතුඵල දහම භාවනාව හරහාම අවබෝධ කර ගැනීමක් තමයි මේ තියෙන්නේ භවනා ජීවිතයක් කියන්නේ තමන්ගේ අධ්‍යාත්මයට නැඹුරු වෙලා මේ හේතුඵල ධමම භාවනාව තුළිනුත් නිරූපණය වෙනවා. එක දවසක හරියනවා, තනිත් දවසේ හරියන්නේ නැහැ. එක පරයන්කයකදී හරියනවා, ඊළඟ පරයන්කේ ගන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ, ඒක අපි විඳ ගන්න ඕනේ. ඒක දරා ගන්න පුළුවන් මනසක් ඇති කර ගන්නත් ඕනේ. අද භාවනාව හොඳට හරි ගියා නම් ඉතින් පොඩ්ඩක් හිතේ කොනක තියාගන්න ඕනේ ලියාගෙන හෙට සමායට වරදින්න පුළුවන් කියලා. අද වැරදුනා නම් හිතේ කොනක තියාගන්න පුළුවන් හෙට සමාට හරියන්න පුළුවන් කියලා. ඒ නිසා මේ වැත් තියෙන්නේ නිකන් චක්‍රයක් උඩ යට යාමක් මේ වැත් තියෙන්නේ. ඉතින් හැබැයි උඩ ගියාම සාර්ථක වුණාම තමන්ගේ අපේක්ෂාව ඉෂ්ට වුණාම අපි ඉපිල යන්නේ නැතුව අපේ හිතේ අනවශ්‍ය ප්‍රමෝදයක් පහල කරගන්න යන්නේ නැතිව අපිට පුළුවන් මේක දරා ගන්න. අපිට පුළුවන් ද ඒ අපේ හිතේ තිබිච්ච මධ්‍යස්ථභාවය තරදුරටත් රැකගන්න. ඔන්න ඔතන තමයි එක්තරා අන්දමකින් යෝගාචරයක් ලබන පරිණත භාවයක් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා සමත භාවනාවේදී උනත් ප්‍රථම ධානයේදී ප්‍රීතිය සුඛය ඒවා තියෙනවා. ඉතින් යා දෙවෙනි ධ්‍යානට එනකොට ඒත් ප්‍රීතිය සුඛය තියෙනවා. හැබැයි විතක්ක ਵਿਚාර අතහැරලා. ඉතින් එතකොට අර හිත සෑහෙන දුරකට සමනේ වීමක් ඒ හිතට දැනෙන්න පුළුවන් උඩ යට යෑම් අඩුවීමක් තමයි නිරූපණය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙට එනකොට සම්පූර්ණයෙන්ම ප්‍රීතිය අතහැරලා. ඉතින් ඒ කියන්නේ දැන් අර පරිණත වීමක්. ප්‍රීතිය කියන එකේ තියෙන ඉපිල යාමක්, පිනා යාමක්. ඉතින් එතන තියෙනවා හිතට එක්තරා අන්දමක පොඩි බාධාවක්. හිතේ නෑ සංසුන් ගතියක්, සංසුන් වීම නිතරම කැළැතෙනවා. චලනය වෙනවා. ඒ චලන වීම, චලනය වීම, දෝලණය වීම, කැළතීම් තමයි දැන් අඩු වෙන්නේ උපේක්ෂාව වෙතට ගමන් වීම හරහා. ඒ නිසා තුන්වෙනි ධ්‍යානය එනකොට ප්‍රීතියත් හැලුණා, හතරවෙනි ධ්‍යානය එනකොට සුඛයත් හැලිලා මොන සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්ත්වයක් තමයි හතරවෙනි ධ්‍යානට එනකොට තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අර යෝගාවචරයේ ලබනේ පරිණත භාවය නිරූපණය වෙන්නේ ආගේ හිත තුළ තව තව මේ උපේක්ෂාව මේරීම හරහා. එයා නිකන් ඉපිල යන්නේ කොක්හඬලා සිනාහෙන් සිනාසෙන්න යන්නේ නැහැ. අනවශ්‍ය ප්‍රීතියකට ලක් වෙන්න එයා ඒ කොයි දේත් දරාගෙන මධ්‍යස්තව ඉන්නවා. උඩ ගියත් ඉන්න ඉන්නේ මැද්දේ යට ගියත් ඉන්නේ මැද්දේ. ඉතින් බඳු තත්වයක් යෝගාචරය තුළ ඇති කර ගන්න පුළුවන් නම් ක්‍රමානුකූලව නිවැරදිව භාවනාවක් වඩද්දී අත් වශයෙන්ම එහෙම ඇති වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් ඒ යෝගාචරය තුළ සෑහෙන පරිණත බවක් නිරූපණය වෙනවා. විපස් විපස්සනාවේදීත් ඒ නිසා අපි කොයි බලාපොරොත්තු අපේ තිබුණත් ඉතින් ඉස්සරහට යන්න යන උපේක්ෂාව තමයි යෝගාචරය තුළ වැඩෙන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් කාරණාවක් නැත්තම් උපක්ලේශයක් අනුරුද්ධ සාමීන් වහන්සේට කියලා දෙනවා. දුට්ටුල්ලංකෝ මේ උදපාදී. උන්වහන්සේ තමන් බෝධිසත්වයන් වහන්සේ විදිහට කටයුතු කරගෙන යනකොට මේ ඇතැම් වෙලාවට කය කයේ නැහැ මේ ක්‍රියාශීලී ගතිය. කය නිකන් ඔතෑණි වෙලා. දැන් සමහරවිට අපි දන්නවා ආහාර වැඩිපුර ගත්තාම ආහාර ගත්ත ගමම්ම ඔය බත් මතක් එන්න පුළුවන්. කයේ නැහැ කිසි ක්‍රියාශීලී බවක්. කායික වශයෙන් දරතයක් තියෙන. කායික වශයෙන් නිකන් ඔතෑණි ගතියක් තියෙන. කයේ නැහැ ක්‍රියාශීලී බවක්. ඉතින් එතකොටත් මේ වැඩේ කරන්න බෑ. දැන් මේ හිතේ තමයි භාවනාව කරන්නේ. නමුත් මේ හිතට කයෙන් ලොකු පිටුවහලක් ලැබෙන්න අවශ්‍යයි. දැන් අපි ඉරියව්ව සකස් කරගන්නවා කියලා මුලින් කරන්නේත් ඒ මානසිකව අපි මේ වඩන භාවනාවට කයෙන් ලැබිය යුතු අනුග්‍රහය ලබා දීම. අපි හරියට ඉරියව්ව සකස් කරගෙන නැත්නම් නිතරම සමාඩ ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ භාවනාවට බාධායි. ඉතින් එහෙනම් ඒ නැවත නැවත ඉරියව්ව සකස් නොකිරීම සඳහා අපි මුලින්ම ඊටාම සුවදායි ඉරියව්ව සකස් කරගන්න අවශ්‍යයි. හැබැයි ඕන්ට වඩා සුවදායි වුණොත් එහෙම. ඒ කියන්නේ අපි තුමු පිටියකට හේතු වෙලා කකුල් දෙකත් ඉස්සරහට දාගෙන භවනා කරන්න පටන් ගත්තොත් වැඩි වෙලාවක් යන්න කලින් ඉතින් අනිවාර්යෙන් නින්දට වැටෙනවා. මොකද මේ ඉරියව්ව සුවදායි වැඩි. නින්දට නින්දට ආරාධනා කරනවා. එහෙමනම් ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. හැබැයි ඊට ඒ වෙනුවට කෙනෙක් කොහොම අපහසු ආසනයකට ගියොත් අපි හිතමු තාම මේ බද්ධ පරයන්කෙන් ඉන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් බද්ධ පරයන්කෙන් ඉඳලා කොහොම හරි පත්මාසනේ ඉඳලාම මේක කරන්න උත්සාහත් වෙනවා. හැබැයි තාම කරගන්න බෑ. ඉතින් එතකොට අර වැඩි වෙලාවක් යන්න කලින් තීව්‍ර වේදනාවක් මතුවෙන්න පුළුවන්. එතකොටත් ඉතින් මේ වැඩේ පහසුවෙන් කරගන්න බෑ. ඒ නිසා අපි මේ කටයුත්තේ නිරත වෙනකොට පේවරෙන් පේවර ඉදිරියට ආ යුතුයි. එකපාරට මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. අපි මුලින් මෙහෙනම් පහසු ඉරියව්වකට යන්න අවශ්‍යයි. බද්ධ පරයන්කෙන් ඉන්න ඕනා උවමනාව තිබුණාට තාම ඒක කරගන්න බැරි නම් අර්ධ පරයන්කෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. නැත්තම් පුටුවක් තියලා වැඩේ පටන් ගන්න පුළුවන්. පස්සේ ඉතින් ටික ටික භාවනාව හරියනකොට ක්‍රම අහු වෙනකොට පොඩ පොඩ ඕන්නම් ඉරියව්ව සකස් කරලා ඉරියව්වෙන් ලැබෙන්න ඕන පහසුව ලබා ගත්තට කිසි වරදක් නැහැ. ඒ නිසා මේකට ටිකක් කල් දෙන්න අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුට්ටුල්ලං හෝමි උදපාදි දුට්ටුල්ලාදි කරණංච පනමේ සමාදිච්චවි. ඒතර දුට්ටුල්ලාදි කරණං කියන්නේ මේ කාය දරතයක් කයෙන් කයේ කයෙන් ලැබෙන කයෙන් සිද්ධ වෙන යම්සි බාධාවක් කයේ තියෙන අකර්මණ්‍යතාවයක් නිද්‍රෝපගතිය ආදියක් නිසා අන්න භවනාවට බාධා සිද්ධ වෙනවා. ඉතින් හුඟක් කලකට සමාලාවට අපි ඕන්ට වඩා මේ භාවනා කරන්න ගියාමත් මේ කයට වෙහසක් දැනෙන්න පුළුවන්. මේ කය මොකද කය කයටත් අවශ්‍යයි යම් පමණක විවේකයක්. දැන් මට මතකයි විශේෂයෙන්ම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආනාපාන සති සූත්‍රයේදී සඳහන් කරනවා මේ ආනාපාන සතියක් වඩන යෝගාවචරයේ අනිවාර්යයෙන්ම අඩුම තරමින් පැය පහක් නිදා ගන්න ඕනේ කියලා. මොකද මේ කයට අවශ්‍ය විවේකයක්. අපිට භාවනාව පැය 24ම වඩන්න ඕමනාව තියෙන්න පුළුවන්. නමුත් එහෙම හරියන්නේ නැහැ. මේ කයටත් අවශ්‍යයි විවේකයක්. අපි මේ කාය විවේකය දෙන්නේ නැතිව චිත්ත විවේකයක් හදාගන්න උපද විවේකයක් හදාගන්න ගියාට සාර්ථක වෙන්නේ නැහැ. අපිට උමනාව තියෙන්න ඕනේ, වීරය තියෙන්න ඕනේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ කය කියන්නේ මේ යකඩ වලින් හැදිච්ච එකක් නෙමෙයි. මේ කයට අවශ්‍යයි යම්කිසි විවේකයක්. මේ කය අවශ්‍ය වෙලාවේදී ආහාර පාන දීලා නඩත්තු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි නාවලා මූණකට සෝදලා පිරිසුදු කළා මේක තබා ගැනීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් කාය පිළිදැගුම් කියලා කියනවා. ඒ නිසා මේ ඒ කය නඩත්තු කරගන්න එක භාවනා කරන කෙනාගේ මේ වගකීමක් බවට පත් වෙනවා. අපි ඕන්ට වඩා මේ කය වෙහෙසවන්න ගියොත් අන්තිමට සති ගණන් මාස ගණන් කයට බෙහෙත් කරන්න ආවතේව කරන්න ගත වෙවි. එතකොට අපි නිකන් අර කලබල වීම නිසා අනවශ්‍ය කාලේ අපතේ යාමක් තමයි සිද්ධ වෙන්නේ. සමහරවිට අපි නිදි නැතුව භාවනා කරන්න ගියොත් අවශ්‍ය කරන නිින්ද කයට දුන්නේ නැත්තම් සමාලාවට අර භාවනා කරන්න ගියාම ඉක්මනටම කිරා වැටෙනවා ඉක්මනටම භාවනා කරන වෙලාවේදී ඒ විවේකය කය ගන්නවා. ඒ නිසා අපි බලන්න ඕනේ කොහොමද මේ කයට අවශ්‍ය කරන විවේකයක් ලබලා දෙන්නේ? හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අපි නිද්දාරාමතාවයකට යනවා කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිදා ගන්න මනසකට නැත්තම් වැඩි වැඩියෙන් නිදා ගන්නා මනසකට ඒ බඳු තත්වයකට කම්මැලි කමකට යනවා කියන එකක් නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. අපි බලන්න ඕනේ මේ වෙලාවේදී කොච්චරනම් කායට විවේකයක් අවශ්‍යද? සාමාන්‍යයෙන් මට පැය 5ක් නිදාගත්තම ඇතිද? නැත්තම් මෙයා පැය 6ක් ඉල්ලනවාද? නැත්තම් මේ එනකොට පහ නෙමෙයි හතරක් දුන්නත් දැන් ඇතිද කියලා එහෙනම් අපිම පොඩ්ඩක් පොඩි පරිශීලනයක් කරලා බලන්න වෙනවා කොපමණ විවේකයක් මේ කයට දෙන්න අවශ්‍යද කියලා. අපි හිතමු යම් වෙලාවක කයට විවේකයක් දුන්නා. අපි ගාහන්ට භවනාව කරගෙන යනවා අපේ කාලසටහන කරගෙන යනවා කයටත් එහෙම විවේකයක් නොදුන්නේ නැහැ විවේකයකුත් දුන්නා. හැබැයි ඇතැම් වෙලාවට ඉතින් රෝග ලක්ෂණ තියෙනවා. හෙම්බිරිස්සාවක් හැදීගෙන එනවා. උණක් හැදීගෙන එනවා. වෙනත් සෙම් රෝගයක් හැදීගෙන එනවා. ඉතින් ඒ වෙලාවෙදිත් මේ කයෙන් අර ඌමනා කරන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. කලාට සෙම් රෝගයක් වගේ හැදීගෙන එනකොට කයේ තියෙන්නේ පුදුම ඈලි මෑලි ගතියක්, නිින්ද යන ගතිය වැඩි. වෙනදට වඩා කය නිින්දක් ඉල්ලනවා. ඒ නිසා අපි අපේ මේ කයම තේරුම් ගන්න අවශ්‍ය වෙනවා කොහොමද මෙයාව පවත්ව ගන්න. භාවනාවක් කරගන්න ඕනේ. කයෙන් ඒ සඳහා උපකාරයක් අනුග්‍රහයක් ලබා ගන්නෙ කොහොමද? මේක මගහරවල කරන්නත් බෑ. මේක සම්පූර්ණයෙන්ම අමතක කරලා මේ වැඩේ කරන්නත් බෑ. කයටම බෙහෙත් කර කර බෙහෙත් කර කර ඉඳ ඉඳ ඒ ගැනම කල්පනා කර කර ඉඳලා භාවනාව අමතක කරන්නත් බෑ. ඒ නිසා අපි මේ දේවල් නුවණින් තේරුම් අරගෙන අවස්ථානුකූලව කටයුතු කිරීම වැදගත් වෙනවා. දැන් මට මතකයි ඔය අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ සාමින්හන්සේ සඳහන් කරනවා දැන් උන්වහන්සේ වයෝවෘද්ධව කාලය ගත කරද්දී ඉතින් මේ කියන්නේ මේ කය කියන්නේ හරියට නිකන් අඬන ළමෙක් වගේ. ඉතින් ඒ ළමයාට මොනවා හරි දීලා අපි නලව ගන්නවා වගේ තමයි මේ කයත් වයසට යනකොට නලව ගන්න සිද්ධ වෙන්නේ. මොකද අපිට අවශ්‍යයි දැන් භාවනාවත් කරගන්න. හැබැයි ඉතින් කය නිතරම ළඩ වෙනවා, අඬනවා, ඉතින් කරදර කරනවා. ඒතකොට ඉතින් මොකක් හරි පැලැස්තරයක් කලවලා මේ කය නිරෝගී තවකට తాවකාලිකව හෝ පත් කරගෙන අපේ වැඩේ කරගන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු අපිට තරුණ කාලේ නම් තාම අපි ඉන්නේ. මේ භාවනාවට ගැළපෙන යෝග ක්‍රම එහෙම කරාටත් වරදක් නැහැ. දැන් අපි ඊයේ සෙනසුරාදා දවසේ මේ ධර්ම සාකච්ඡාව කරද්දී නිස්සරණවනේදී මතක් කරගත්තා ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ හදපු යෝගාවචර කතිකාවත. ඒකෙදී උන්වහන්සේ සඳහන් කරනවා මේ අනවශ්‍ය ව්‍රත කරන්න යන්න එපා. හැබැයි මේ භාවනාවට යම්කිසි පිටුවහලක් ලබලා දෙන යෝගික ක්‍රම පාවිච්චි කරාට වරදක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් සම්පජඤ්ඤය ගැන කතා කරද්දී සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අත දිගාරිනකොට ඒ ගැන සතිමත් වෙනවා. අත හකුලවනකොට ඒ ගැන සතිමත් වෙනවා. ඉස්සරහා බලනකොට ඒ ගැන සතිමත් වෙනවා. පැත්ත බලනකොට ඒ ගැන සතිමත් වෙනවා. ඉස්සරහට යනකොට ඒ ගැන සතිමත් වෙනවා. ආපහු හැරෙනකොට ඒ ගැන සතිමත් වෙනවා. ඉතින් මේ විදිහට මේ කුඩා කුඩා සියලුම ඉරියව් පැවැත්වීම් වලදී සතිය පිහිටව ගන්න පුළුවන්. ඉතින් අපිට මේ දේ යොදා ගන්න පුළුවන් යෝග ක්‍රම එහෙම පාවිච්චි කරන අවස්ථාවල. මොකද මේ යෝග ක්‍රම හරහා කය නිරෝගී බව රැකෙනවා. කය හොඳට ක්‍රියාශීලී, නම්‍යශීලී තත්වයකට අරගන්න පුළුවන්. ඒ නිසා අපි කලල්ගොඩ භාවනා මධ්‍යස්ථානයේදී තවත් මේ යෝග පුහුණු කරන පිරිසක් එක්ක මේ කලල්ගොඩට එකතු වෙන යෝග යෝගීන් පිරිසට මේ දේවල් හඳුන්ලා දුන්නා. ඒ යෝග කරන ගුරුවරයෙක්ගේ ආభాෂය නැත්නම් එයාගේ මඟ පෙන්වීම ලබා දෙන්න හැකි වුණා. ඉතින් මේවා තියෙන යම්සි ගතයුත්තක්. මොකද අපේ කය කියන එක නම්‍යශීනී වුණාම ක්‍රියාශීලී වුණාම තමයි භවනාවත් හරියන්නේ. නැත්නම් කය කියන එක නිකාම නිකං අර මේ හරිම ඔතෑණි ඇවිද ගන්න බැරි එහෙමත් නැත්නම් කිසිම ක්‍රියාශීලී බවක් නැති ගතියක් නම් මේ කයේ තියෙන්නේ. ඒත් එතකොට වාඩි වෙච්ච ගමන් නිින්ද යන එක තමයි තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට අපි ඉඳගෙන භාවනා කරනවා වෙනුවට සක්මන් භාවනාවට යෝගාවචරයෙන් යොමු කරන්නත් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. මොකද හුඟක් වෙලාවට කෙනෙක් කැමති ඉඳගෙන භාවනා කරන්න. විශේෂයෙන්ම තරබාරු ශරීරයක් තියෙන කෙනෙක් ඉඳගෙන භාවනා කරන්න ගිය ගමන්ම දන්නේම නැහැ තීන මිද්දේට හිත යනවා, නිින්ද යනවා. එහෙමත් නැත්නම් සමාධියකට හිත යනවා. ඒ සමාධිය හුඟක් කරලා නිද්‍රෝපගත සමාධියක්. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. තේරෙන්නේ නැති සමාධියක්. අවදි බවක්, සම්පජඤ්ඤයක් නැති සමාධියක්. ඉතින් ඒ වගේ දේවල් වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ පින්වතුන් තේරුම් ගන්න තමන්ගේ කය හුඟා තරබාරු නම් එතෙන්දී ඉඳගෙන කරන භාවනාවට වඩා සක්මන් භාවනාවේ සෑහෙන ප්‍රයෝජන තියෙන්න පුළුවන්. මොකද මේ භාවනාව කියන එක නිද්‍රෝපගතව ඈලිමෑනිකම් සහිතව මොකද්ද වෙන්නේ කියලා Tamanට දැනෙන්නේ නැතුව යන ගමනක් නෙමෙයි. දැනි දැනි යන ගමනක්. හිත සියුම් වෙවි සියුම් වෙවි සැහැල්ලු වෙවි සැහැල්ලු වෙවි සූක්ෂම වෙවි සූක්ෂම වෙවි යන ගමනක් තියෙනවා. ඉතින් ඒ සඳහා කයනුත් සෑහෙන අනුග්‍රහයක් ලැබෙන්න අවශ්‍යයි. ඉතින් ඒකයි බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. දුට්ටුල්ලංකෝ මේ උදපාදි. මේ කයේ යම්කිසි එබඳු දරතයක් කයෙන් ලැබෙන සහයෝගය නොලැබී යාමක් සිද්ධ වුණොත් එහෙම මේ කටයුතු සාර්ථක වෙන්නේ මේ සමාධියට ඒක බාධාවක් වශයෙන් උපක්ලේශයක් වශයෙන් හේතු වෙනවා. ඉතින් එතෙන්දී එහෙනම් අපි කොහොමද මේ උපක්‍රමශීලියෝ මේ කය එයාගෙන් ලැබෙන සහයෝගය භාවනාවට ලබා ගන්නෙ කියලා එහෙනම් අපි නුවණින් කල්පනා කළ යුතු වෙනවා. එනම් පින්වත්නි අදත් අපි මේ උපක්‍රේෂ සූත්‍රය මුල් කරගෙන භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ සමාධියට උපක්ලේශ වෙන එහෙම නැත්නම් සමාධියට බාධා කරන සමාධියට අවහිර කරන කාරණා කීපයක් ශක්තිපමණින් සාකච්ඡා කළා. මේ කාරණා වුණුත් මේ පින්වතුන් තේරුම් අරගෙන තමන් වඩන භාවනාවට මේ කාරණා වලින් යම් බාධාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා මගහරව ගන්න මේ බුදුරජාණන් වහන්සේ දෙන අවවාද අපි පිළිපදින්න උත්සාහත් වෙමු. ඒ සඳහා සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දවසේ ධර්මදේශනාව තුලින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.